ඒ අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 87 වෙනි භාවනා වැඩමුළුවේ අවසාන සතිವಾರයටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. සතිವಾರයේ ආරම්භය අපි ධර්ම සාකච්ඡාවක නැත්තම් ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙලක් සම්බන්ධ සම්බන්ධ කරන ආරම්භ කරන්නේ. ඊට පස්සේ අපි සම්බන්ධීකරණය සහ සංවිධානය කරන අයට මේ උත්සවයේ නැත්තම් සතිವಾರයේ අවසානයේ කටයුතු කරගන්න කියලා අපි ආරාධනා කරමු. ඒ කරන්න ඉස්සෙල්ලා අපි ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි රජී මහත්තයාගේ ඉල්ලා හිටමු. ඒව සභාගත කරන විදියට. අවසරයි ප්‍රේමදනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදෑසන උඩමළුවේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී ටික දුරක් කරගෙන යන විට මේ අවස්ථාවේ මම නිකලෙස් යන හැඟීම නොනවත්වාම හදවත තුලින් නැගිනැගී ඇවිත් විදුලි ධාරාවක් මෙන් මුළු ශරීරය පුරාමත් පාද සහ අත්වල ඇඟිලි තුඩුවක්වත් විහිදී යමින් තිබුණා. භාවනාවෙන් නැගිටින තුරුම ඒ తත්වය අත්දැකීමින් මූල කර්මස්ථානයේ වන ආනාපානය කරගෙන ගියා. මා ඒ අද්දුටු ඒ අවස්ථාව කුමක්දයි කාර්නික පහදා දෙන මෙන් ඈද සිටිමි. දෙක හුස්ම සංසිඳුනද නැවත ආයාසයෙන් හුස්මක් දෙකක් ගෙන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 කොච්චර හිත ආනපන තැම්පත් වෙනත් ඇවිස්සෙනවා කියලා මතක තියාගන්න. ඒ වගේම කොච්චර ඇවිස්සුණත් ආයසරයක් තැම්පත් කරන්න පුළුවන් බව මතක තියාගන්න. අන්න වගේ එක පරියන්කයක චක්‍ර කීපයක් ඇවිස්සෙනවා තැම්පත් වෙනවා ඇවිස්සෙනවා තැම්පත් වෙනවා යන මට්ටමට ගියාට පස්සේ තමයි ඔය ආනාපාන හොඳට සිද්ධ වීම වෙන්නේ. ඉතින් ඒක මේ දෙවෙනි මතාවටත් තැම්පත් වෙන්න අවස්ථාවක් ඉල්ලන ගතියක් තමයි මේ ප්‍රකාශය පේන්න තියෙන්නේ. ඒ නිසා ඇවිස්සුණයි කියලා කලබල වෙන්නේ නැතුව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 දෙසැම්බර් මාසේ මම නැති නිසා කරන්න බෑ. ඒ මාස දෙක ළමයින් සඳහා කෙටි දින භාවනා වැඩමුළු අපි මෙහෙ කරනවා. එව්වට Tamanට මේ වැඩමුළුවට මෙච්චරක් මං සෙනක හොයලා දෙනවා මේකට හොයලා දෙනවා කියලා පූර්ණ සමාජික වැඩමුළු සංවිධායකයෙක් නොවි දැනට වැඩමුළු සංවිධායකව ඒවටපත් කරලා තියෙන්නේ අන්නේ අයට මන්ට මෙච්චර 10කට මන්ට හොර දෙන්න පුළුවන් මේකට 15ක් හොර දෙන්න පුළුවන් කියලා විස්තර දෙන්න ඕනේ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ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 මේකට රිට්‍රීට් කරන්න කියලා. මේ 50කට 60කටවත් ඉඩමදි කියලා පටන් ගන්න දේවල්. ඉතින් ඒක දොස් කියනව නෙවෙයි මේ හැටි. හරි අමාරුයි මේ වැඩමුළුවක් එහෙම සංවිධානය කරන්න. ඒ නිසා මේ යෝජනා කරන එකනට ඒකට වග කියන්න. වග කියලා ඉතින් මට සහතික වෙන්න පුළුවන් හොඳට බැනුම් අහන්න පුළුවන්. ඒක නම් ඉරහඳ වගේ විශ්වාසයි. ඉතින් එහෙම කාට හරි උණ තියෙනවනම් තදබල අමාරු සම්බන්ධ වෙන්න.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 ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් එකේ දැම්මට බලන්නේ නැහැ කියලා කියනවා. ලියුමක් ආවට උත්තර දෙන්නේ නැහැ කියනවා. මේ හැවිලා ඉල්ලන අයගේ නම් දාන්නේ නැහැ කියලා කියනවා. දහසකුත් එකක් ප්‍රශ්න තියෙනවා. ඔය හැම කෙනෙකුටම ඒව ඇවිල්ලා උදව් කරන්න පුළුවන්. හැබැයි උදව් කෙරුවොත් අනිවාර්යයෙන්ම යනකොට බැනුම් අහන්න පුළුවන් කියන එක නම් මම සාහිතික කරලා තියෙනවා. දැනට කරන කට්ටිය ඒක තමයි ලබන්නේ. දැනට බං හම් විධාන කරන හැම කෙනාම පුදුමාකාර බැනුම් අහනවා.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 තොරතුරු අපට ඕනේ රජි මහත්තයා ඉන්න රජිත් එක කෙලිම ওই මුලුවකම සංවිධානය කරන්න පුළුවන්. ඔය නැත්නම් ආව ගාව ගන්න. මම රජිත් අල්ලග අරගෙන යන්නේ. මට දුන්නොත් එහෙම රජි මහත්තයා සමහරට දැක්කන ඉස්සලා මයිටි කරන්න කි දවසේ වෙච්ච දේ බුදි. උඩින් යන්නේ උඩින් එන්නේ මෛත්‍රී කරන්න. මේ අරගෙන අම්බරවගෙන යන්නේ වේරම්බ වාතේ වගේ. අනේ ගණ කට්ටිය කියන ස්වාමීන් වහන්සේ වෙලාවට එන්න කියන්නේ කොහොමද රජීට? ඕන්න රජී දොයි. ඔන්න පුද්ගලිකට අපි ඒකට කරන්න ගියාම වෙන දේ. එයාගේ දෝෂේ නෙමෙයි හොඳ දෙයක් කරන්න දන්නේ. මම ඒ එච්චර ලොකු වැඩ කරන්නේ නැහැ. මම කියන්නේ යන ක්‍රමේ කරනවා. මෙයාට ලියු හරි කාට ලියු හරි බැරි වුණොත් මං කියන්නේ මට ලියන්න මම මැදිහත් වෙනවා පුළුවන් තරම්. මේ ඒක ලියලා මේ විසුණු බයිනෙත් නැතුව තියාගෙන ඉන්නත් එපායි. මොකද වැඩි හරිය බලන්නේ ඒ කට්ටිය. ඒ නිසා මේ සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක් රිට්‍රීට් ඕගනයිසර්ස්ලා විදියට සම්බන්ධ වෙනවා ලේසිම වැඩේ. දැන් ඔය දවුලකල රත්නසිරි මහත්තයා කරන්නේ දැන් දනුත් කතා කරලා කිව්වා දැන් ඔයා අපේ සම්පූර්ණ වෙන ග්‍රහ ලෝකයක ඉන්නේ. සම්බන්ධ වෙන්න බෑ. මොන විදිහෙන්ද සම්බන්ධ වෙන්න බෑ. මං ඊමේල් යවන උත්තර දෙන්නේ නැහැ. ඉතින් කතා කරලා පස්සේ කියනවා නෑ නෑ මම මේ ඔෆිස් එකත් එක්ක සම්බන්ධයි. ටෙලිෆෝන් එකේ තමයි තියෙන්නේ මගේ කම්පියුටර් එක ඇඩිලා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඊමේල් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකෝට මට මට සම්බන්ධ වෙන්න බෑ.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 අඩු කරගෙන කරගෙන යන එකයි මගේ වෙන සේවය. මම කැමැති ඒක නොකර ඉන්න වෙනවා. මට පුළුවන් මේ වැඩේ විතරක් කරලා සංවිධානය පැත්තට නොයා ඉන්න. ඒකට තාම කල්බේලා මදි. මට තාම සම්බන්ධ වෙන්න වෙනවා. ඒක මම වෙහෙසකට ගන්නෙත් නෑ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අවුරුද්දක් දැන් මෙහෙම ගියාට පස්සේ ඕක පෙළ ගැහිලා එයි කියලා. පළවෙනි කොටස මෛත්‍රී භාවනාව අද උදෑසන මෛත්‍රී භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මනේදී වැඩි වෙමි. දේශිතාර්ථයක් ලෙස ප්‍රශ්න ඉදිරිපත් කළේ මමයි. මීට පෙරද මම මෛත්‍රී භාවනාව විටින්නට දිගුල දිගුවලක් වඩා ඇත්තෙමි. මෙවර මා තෝරා ගත්තේ මම වෛර නැත්තෙක් වෙම්මා යන්නයි. කායික සුවය, මානසික සුවය හා ජීවිත සුඛ විහරණය යන අනිත් තුන මා තෝරා නොගත්තේ මට අවශ්‍ය ද්වේෂ චර්ිතය පිළිබඳ චර්ිත දෝෂය මගහරවා ගැනීම නිසාය.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 පරියංකේදීද මෛත්‍රිය වැඩි නමුත් සක්මනේදී තරම් මෙවැනි වෙනස් වූ අත්දැකීමක් ඇති නොවින. මෙසේ මෛත්‍රිය සක්මනේදී වැඩි නිසා දෝ මට වෙනදාට වැඩි ප්‍රමෝදයක් දැනේ. මේ භාවනා තුන පිළිබඳවම උපදේශ කාණිකව පතමි. නෑ ඒ ඇත්තටම ලැබිච්ච අතවාසිය වැඩි වේලාවක් සතියෙන් ගත කරන්න හෝ නැත්නම් Taman මම සුවපත් වෙම්මා කියන වෛර නැති වෙම්මා කියන එකේ නිකන් ග්‍රීස්ම ඍතුවේ උතුරන වතුර උතුරන දියබුබුලක් ගාව ඉඳගෙන වතුර එක එක දාගන්න වගේ Tamanට දැනෙනවනම් ඒ අවෛරී චිත්තක්ෂණය කොච්චරක් ക്ഷേමයක්ද සාන්තියක්ද කියලා ඒ හැම එකකින්ම ඊට තිරියන් වෙලා ප්‍රමෝද වෙනවා ආඩ්‍ය වෙනවා සන්තුප්ති කර වෙනවා සම්පත්‍ති කර වෙනවා ඉතින් ඒක දැන් අල්ලගත්තා නම් කොනක් ඒක දිගේම බහුලීගත කරන්න ඕනේ පෞඩිගත කරන ගම අතිරේක ආදායම අර සක්මනටම ආයෝජනය කරන්න පුළුවන් තරම් බලන්න ඕනේ පීවරත් වම දකුණ වශයෙන් බලන එක වැඩි වෙලා කරන්න පුළුවන්ද එතකොට ඒ වමේ දකුණේ මොන වගේ ස්වභාවික ලක්ෂණ මොන වගේ හැඩතලද Tamanට පේන්නේ ඊට පස්සේ වාඩි වුණාට පස්සේ ටික වෙලාවක් මෛත්‍රී කරලා හෝ නැතුව කෙලින්ම ඉරියව්වට හිත යොදලා ඊට පස්සේ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 අජීර්ණයටම නෙවෙයි ඒක ඕන බෙහෙතකට ඒකට කියන මේ අපත්‍ය අපත්‍යයට මේ ඇලර්ජික් කියන වචනය ශරීරයෙන් එන ප්‍රතික්‍රියාව ඒකට කියන කරප්පම් කියලා ඉතින් මේ පෙර පිරිටෝන් පිරිටෝන් ටැබ්ලට් එක තමයි සාමාන්‍ය ඉංග්‍රීසි වේදකමේ දෙන්නේ සිංහලේ කරන්නේ මේ අමු පොල්කොළ පත්තුකොළ දුම් ගන්නනේ ඒකට හේතුව තියෙන්නේ ඇලර්ජික් වෙනවා කියලා කියන්නේ භවනා හරියනකොට ඇඟ ප්‍රතික්‍රියා කරනවා. ඇඟ නිකන් දල දඬු වෙනවා, අකමැති වෙනවා, නලියෙනවා, කලන්ත ගති පහල කරනවා, වක්කාර ගති පහල වෙනවා, පුදුමාකාර වෙහෙසයි. ඒකට සමානලාට මම පාවිච්චි කරන වචන තමයි කරප්පම් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මුලින් සක්මණේනොත් දෙවනුව ආනාපානේනොත් සිත සමාධිගත වෙනවා. ගුණා ඉන් අනතුරු එසේම සිටෙදී සෑහෙන වේලාවක් යනතුරු දැනෙන්නේ නිදහස් ලෝකයක සිටින්නාසේය. ඒ දිගට දිගට පවත්වා ගන්නේ කෙසේද? අනුකම්පා කර කරුණාවෙන් මේ පහදා දෙන්න. ඔබ වහන්සේට වහ වහ නිවන් පුරයට බුද්ධ රාජ්‍යයට ඇතුළු වේවා කියා පතමි. ඒකට ඇත්තටම දියුණු පවුණු කරන එක නෙවෙයි තාම අමාරුදේ හඳුන්වා දෙන එකයි මේක කළ හැක්කක්. මට මේක කරන්න පුළුවන්. මට පින තියෙනවා කියලා හඳුනා දුන්නාට පස්සේ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 තමන්ගේ සාමාන්‍ය බුද්ධියට අහුවෙන දේවල් යොද යොද බට යටහත් පහත්ව අර එදා වෙච්ච දේ නැවත වෙන නැවත කිරි නැවත සිද්ධ වෙන දේට අවශ්‍ය අනුග්‍රහ දක්වීම ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ සාමාන්‍ය බුද්ධිය. අමාරු දේ තියෙන්නේ මේක කලහක්ක් බවට විශ්වාස කරලා දෙන එක. ඉතින් වෙලා තියෙනවනම් ඒක ලොකු දෙයක්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඇත්තටම උත්තරයක්. දැන් කරන්න තියෙන එක ඒ දා හරි කියන්ට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 ආස්වාද ප්‍රසවාස කියලා මෙනේ කරන්න ගත්තොත් ඔය නිින්ද වෙන එක එන්නේ එතකොට මේ මෙනේ තනි උත්තරේ මෙනෙහි කිරීම එක්ක තමන් වාඩි වෙලා ඉන්න බව හින්දිනමයි කියලා හෝ ඉන්නමයි කියලා. හින්දිමි මේ හින්දගෙන ඉන්නව නැත්නම් ඉන්නවා කියන එක මෙනෙහි කරන්න. මේක තවත් පැන්සලක් කුල් කරා වගේ තියුණු කරන්න ඕන නම් හිඳීම ඇතුළත සිද්ධ වෙන ආශ්වාස ප්‍රශ්වාසෝ පිම්බි හැකිලිම කෙරේ සාදර වෙන්න පුම්බල ගන්න යන්න එපා. විස්මතු කරන්න යන්න එපා. උඩුප්පන්න යන්න එපා. ඒක මෙනේ කරන්න. එතකොට මේක තවදුරටත් පාලනය අර්ථයට ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ චිත්‍රය ඇඳි කැන්වසය පිළිබඳ විස්තරය සමග මේ සම්බන්ධය. සක්මන් කරන විට සක්මන් වාර කිහිපයක් සිහිය පිටත නොයා සතිය පිටවා ගත හැකිය. සිත පිටත ගිය සැනින් නැවත මූලික අරමුණට එයි. සිත විවේකී වෙයි. සාමාන්‍ය කටයුතු වලදීද සිතවිලි පහළ වීම අඩුය. පරයන්ක භාවනාවේදීද හුස්ම සියුම් වී ගොස් සමාධිමත් වෙයි. රූප සංඥා සහ සිතවිලි නැතිව දීර්ඝ වේලාවක් සිටී. හදිසි රූප සංඥා හෝ සිතවිලි ආවත් නැතිව යයි. බාහිර ශබ්ද ඇසුනද බාහිරින් ගෑවි යන ඒවාය. ශරීරය දැන්වද එයට සිත මෙහෙ මෙහෙවිය නොහැක. බාහිරින් තිබෙන දෙයක් මෙනි.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 සාමාන්‍ය අපි සීමුර්ජා වෙනවා නිදා ගන්නවා මත් වෙනවා පමාවට වැටෙනවා කියපු වෙලාවවල ඔය මොනම අරමුණක්වත් නැහැ පවතිලා পায় සී එනකොට සීමුර්ජාව නැති වුණට ආයෙත් එන්න පටන් ගන්නවා ඉතින් ඒ ඉව කරන්න බෙහෙත් ඕනේ මද්ද්‍රව්‍ය ඕනේ මේක බුදුහාමුදුරුවෝ කරලා පෙන්නනවා කිසිම බෙතක් කිසිම මද්ද්‍රව්‍යයක් නැතුව සම්පූර්ණ අරමුණ නැතනට ගෙනියලා ආයෙසර කර්මුණ එන හැටි පෙන්නනවා ආයෙ නැති වෙන හැටි පෙන්නනවා ආයෙ තියෙන හැටි පෙන්නනවා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 එහෙම වෙන හැම වෙලාවෙම ඒක ප්‍රශ්න කරනවා. ඒකට කොන අහනවා. ඒකට කෙනහිලිකම් කරනවා. ඉතින් මේ ප්‍රශ්න දෙකම එකයි. ඒක නිසා මේක ප්‍රතිපදාවෙන්ද කියන එක හොඳට සිහිය බුද්ධියෙන් දකගන්න. ඒක මෙතෙන් ගියාට පස්සේ කෙලෙස් අඩුද වැඩිද කියන එක සිහියෙන් දැනගන්න. දැනගෙන ඒකට අනුග්‍රහ කරනවා මිසක ඇයි එහෙම වෙන්නේ මොකද එහෙම වෙන්නේ කියලා ඇහිමම මේකට කරන කෙනහිල්ල. අන්නේ කෙනහිල්ල නොකර ඉන්නවනම් ලොකුම පිනක්. ලොකුම කුසලතාවයක්.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 මම හිත ඇත්තට මම එහෙම එකක් කිව්වේ නෑ නමුත් ඉස්සෙල්ල කෙනෙක් ලියලා තිබුණා එහෙම කරුවා හරියයි කියලා. එහෙම මෛත්‍රී භාවනාව නැත් සක්මන් භාවනාව මෛත්‍රී කරමින් කරනවා කියන එක මම අදහස් කරන යනකොට යන බව දන්නවනේ. ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒක ඉරියව්වට කරන මෛත්‍රිය. ඉඳගෙන නෙවෙයි මං හිටගෙන ඉන්නේ. ඉතින් එතකොට අඟර දඟර පාන්න ඕනේ බොරු කකුල් කාර්යයක් වෙන්න ඕනේ රංග පාන්න ඕනේ සාමාන්‍ය ඇවිදිනවනේ. එච්චරයි මෛත්‍රිය.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 ගෙදර ගිය ගමන් කරන්නෙත් එච්චරයි. මෙහි ඉන්නකොට දරන්න බැරි මොකද? මේ ඉරියවට හිත යොදපු ගමන් දඬු කඳේ ගැහුවා වගේ. කුරුසේ තියලා එන ගැහුවා වගේ. ඒ පෙන්නන්න බෑ. පුදුම අමාරුවක් තියෙනවා. ඒකයි මේ භාවනා කරනවයි නැතිකේ අතර වෙනස. ඒ නිසා දල සටහනක් තියාන්න මේ ඉරියව්වට වෛර කිරීම තමයි පුත්තජනයාගේ වැඩේ. ඒ වෙනුවට කාගරි ඉරියව්ව බල බල ඉන්නවා ඊ එකක් ගැන කතා කරනවා හෙට එකක් ගැන කතා කරනවා අතන ගැන කතා කරනවා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 ඒ අපේ සම්ප්‍රදාන කුල චාරිත්‍රික ඉවර කරලා වැඩ කටයුතු නිම කරමු කියලා මං ඉල්ලා හිටියා.